මේ පිළිබඳව අපි කල යුත්තේ කුමක්ද කියලා සාකච්ඡා කරන ධර්මදේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්මදේශනා මාලාව කියන්නේ. ප්‍රායෝගිකව අපි මොකක්ද කරන්න ඕනේ කියලා තේරුම් ගැනීම සඳහා අපි සාකච්ඡා කරගෙන යන ධර්මදේශනා මාලාව තමයි මේ ධර්මදේශනාවන්. මම මතක් කරලා තියෙන හැමදාම ධර්ම කරුණු ඉගෙන ගන්නවා විතරක් නෙවෙයි ධර්ම කරුණු අපේ ජීවිතවලට එකතු කරගත්තේ නැත්නම් අපේ ප්‍රායෝගික ජීවිතයේදී මේවා අත්දකින්න වැඩපිළිවෙල සකස් කරගත්තේ නැත්නම් ඉතින් ධර්මය අහලා නම් වැඩක් වෙන්නේ නැහැ. මේකින්ද අපි අපේ ජීවිතයට ක්‍රමානුකූලව මේවා එකතු කරගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. කාංකා විතරණ විසුද්ධියත් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියත් කියන කොටස් දෙකට අදාළ යම් යම් කරුණු සාකච්ඡා කරමින් ඉන්න දවස් ටික මේ වාගේදී අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් ප්‍රකට කරගන්න විදිහ ගැන තමයි කතා කරන්නේ. එහිදී ඊයේ දවසේ අපි ආයසරයක් මතක් කරා අපේ වැඩපිළිවෙල මොකද්ද කියලා. අපේ වැඩපිළිවෙල කියලා කිව්වේ මාර්ගය නෙවෙයි තමන්ගේ ජීවිත වැඩපිළිවෙල මොකද්ද කියලා සාකච්ඡා කරා. ඒත් එක්ක අපිට වටහා ගන්න පුළුවන්කම තියෙනවා ඕන කෙනෙකුට නුවණින් විමසලා බලනකොට මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙන්නේ ශරීරය ආශ්‍රය කරගෙන මම මගේ කියලා මේ තියෙන වැඩපිළිවෙලේ තියෙන එකම දේ තමයි පංච උපාදානස්කන්ධය වෙන මොකුත් නෑ මෙතන. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයයි කියලා අපි මතක් කරා. එතකොට ශරීරය කියලා කියන්නේ රූප කොටසට වැටෙන්නේ තමන්ගේ පැත්තෙන් ගත්තොත් මේ භවයක් විතර වෙච්ච ශරීරය. එතකොට ඒ රූපය කියන එක මට ඕන විදිහට මට ඕන ක්‍රමයට හැදෙන්නේ නැති බව අපි මතක් කරා. සුදු පාටද, කළු පාටද, මහතද, කෙට්ටුද, අසනීප වෙන ඒවා, නිරෝගීව ඉන්න ඒවා, හුස්ම ගන්න ඒවා, මේ මොකක්වත් මට ඕන විදිහට මට ඕන වෙලාවට වෙන ඒවා නෙවෙයි. මගේ වුණාවට වෙන ඒවාත් ඒවත් නෙවෙයි. ඉතින් මේ ශරීරය කියන්නේ වෙනම වැඩපිළිවෙලක්, වෙනම ක්‍රියාත්මක භාවයට යන එකක්, වෙනම ක්‍රියාවලියක්. එතකොට මේ ශරීරයේ ඇතිවන වේදනා කියන ඒවා ගැන අපි සාකච්ඡා කළා. බොහෝ වාර ගන්න දැන් මේ වෙනකොට අපි මතක් කරා මේ අතන්ට මතක ඇතුවට කලින් මේ දත් එහෙම ක කියලා තියෙනවනේ නේද? දත ක කියනකොට ක කියන දත දන්නවද ක කියනවා කියලා? කියලා මම හැමදාම අහලා බලලා තියෙනවා. අපි කියන මගේ කකුල ක කියනවා කියලා. කකුලේ කොතන හරි තැනක් දන්නවද ක කියනවා කියලා? නෑ. හැබැයි දත නැතුව ක කියාම හැදෙන්නේ නැහැ. ඒකනේ අපි දත දත නැති කරන්නේ ඒකනේ දත ගලවලා දානවා. එතකොට කා කියන්නේ දත හේතු වෙලා වේදනාවක් ඇති වෙනවා. හැබැයි දතේ මාත්‍රයක්වත් දන්නේ නැහැ වේදනාව ගැන. මාත්‍රයක්වත් දන්නේ නැහැ. එක අංශුවක්වත් දන්නේ නැහැ. නමුත් වේදනාව හට ගන්නවා. එහෙනම් දත කියන්නේ වෙනම එකක් වේදනාව කියන්නේ වෙනම එකක්. නේද? ওই ටිකවත් අඩුම ගන්න අපිට කල්පනා වෙන්නේ නැහැ. ඉතින් මෙතන තියෙන වැඩ පිළිවෙල වගේක් ඒවා මම ඊයේ මතක් කරා මේක ධාරාවක් ගැලීමක් කියලා. මේ ශරීරය කියන එකේ රූප කලාපයන් නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා ඒක ගලා ගලාගෙන යන එකක්. වේදනාවල් කියන ඒවා ඊට වැඩිය ප්‍රකටයි අපිට. මේ ශනේ ඇති වෙන වේදනාව නෙවෙයි තව ශනේයක තියෙන්නේ. ඊළඟ ශනේ ඇති වෙන වේදනාව නෙවෙයි තව ශනේයක තියෙන්නේ. එකින් එක කාරණා හේතු වෙලා නොයෙකුත් හේතුන් අනුව අපේ මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් හේතු කොටගෙන චක්කු සංපස්සජ සෝත සංපස්සජ ගාන සංපස්සජ ජීව සංපස්සජ කාය සංපස්සජ මනෝ සංපස්සජ කියන සැප දුක් වේදනා වේගෙන් හට ගන්නවා. ඒක මගේ වැඩක්ද? ඒක මං කරන දෙයක්ද? නෑ ඒක මං දන්නේ නෑ මං දන්නේ නෑ ඒක වෙනවා ඉතින්. සංඥාව ගැනත් මං කිව්වා සංඥාව කියන්නේ හඳුනා ගැනීම අපි මෙහෙම හිතියර නිකන් ඉන්නේ නෑ. අම්මා කෙනෙකුට දැන් මේ මනසේ අම්මාව හඳුනා ගන්නවා තාත්තාව හඳුනා ගන්නවා සහෝදරයව හඳුනා ගන්නවා දැක්කත් හඳුනා ගන්නවා වචනේ ඇහුණත් හඳුනා ගන්නවා ආන්ගේවට කියන සංඥා කියලා peer කිව්වොත් අඹ කිව්වොත් අන්නාස කිව්වොත් දැන් ඔය හඳුනා ගන්නවා මේකයි කිව්වේ කියලා හඳුනා ගන්නවා නේද ආන්ගේ සංඥා පොදියම මට ඕන වෙලාවට මට ඕන විදිහට වෙන්නේ නැති බව අපි සාකච්ඡා කරා. ඇයි බාහිර මෙහෙම වටපිට බලනකොට ඇහෙනකොට ඒ එක එක එක එක එක හඳුනා ගැනෙනවා ඇත්තටම. ඒක මගේ වැඩක්ද? නෑ කියලා අපි තේරුම් ගත්තා. ඒ වගේම තමයි ආදරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, තරහ, විජුකම, මසුරුකම වගේ දේවල්. මං කරගන්නේවද, මගේ හටගන්නේවද? ඒ කියන්නේ මං හට හට ගන්නවා ගන්නවද? කවුරු හරි බයිනකොට අපි කියනවා පොඩ්ඩක් ඉන්න තාමට බයිනවා නේද දැන් තරහ වුණ වෙලාවක් මං තරහ ටිකක් දාගන්නකම් ඉන්න කියනවද නෑ ඒව ඇති වෙනවා මගෙන් කිසිම අවසරයක් නැතුව මගෙන් කිසිමම ආකාරයක පූර්ව දැනුම් දීමක් නැතුව මගේ ළඟ හට ගන්නවා ඒ මදිවට මට ඕන වෙලාවට යවන්නත් බෑ නේද ඒ වාගේ වසඟයට යනවා අපි ඒ අනුව කටයුතු කරනවා එහෙමනම් ඒ ඒ තමයි සංස්කාර කියලා කියන්නේ චක්කු විඥාන සෝත විඥාන ගාන ජීව ගාන ජීවයා කාය මන කියන තැන්වල උපදින්නා වූ විඥානයන් අපිට එකක්වත් අපිට ඕන වෙලාවට අපිට ඕන විදිහට පවත්ව ගන්න නවත්ව ගන්න බෑ ඒකත් එක්තරා ගැලීමක් අන්න ඒ ගැලීම් ටික පිළිබඳව අපි දන්නේ නැහැ දන්නේ නැති හින්දා මොකද කරන්නේ මේ ගැලීම මමය මගේ කියලා අපි හිතා ගන්නවා. ඒක මගේ වැඩක් කියලා හිතනවා. මගේ තරහ කියලා අපි හිතනවා. අනුන්ගේ තරහ කියලා හිතනවා. මම ඊයේ කිව්වා මගේ කියලා තේරෙන තරමට තමයි පින්නත්නේ අනුන්ගේ කියලාත් ඒ වගේම හිතන්න දැන්. මම කියනවා මම තරහෙන් ඉන්නවා අහවලත් එක්ක කියලා. නමුත් ඒ හේතු අනුව තරහ ඇති වෙලා මට ඒක වැරදිලා තියෙනවා නම් ඒ ගානටම තමයි මම අනිත් එක්කෙනාගෙනත් හිතනවා. එයා මාත් එක්ක තරහෙන් ඉන්නවා කියලා. නෑ එයාට තරහ ඇති වෙලා. හරි. ඉතින් ඒ වගේ මේ Tamanට අයිති නැති වැඩපිළිවෙලක අපි මගේ කියලා හිතාගෙන අපි ඉන්නවා. මේ ශරීරය මගේ කිව්වට මේ ශරීරය මගේ කියලා ගන්න ලක්ෂණ නැහැ. අඩුම ගානේ හුස්ම ටික ගන්න හුස්ම ටික ගන්නවත් මම දැනගෙන නෙවෙයි. මම හිතලා නම් හුස්ම ගන්නෙ මෙලහට මම බැරිලා ගොඩක් කල්ලයි. අනිවාර්යෙන් අමතක වෙනවා. නේද? තියෙන අනිත් වැඩ හැටියට අනිවාර්යෙන් සරින් සරේ අමතක වෙනවා. එහෙනම් මේක මං කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක්. වේදනාව කෙරෙන දෙයක් සංඥාව කෙරෙන දෙයක් ඉතින් මෙන්න මේ දේවල් ටික පිළිබඳව අපි කොහොම හරි තේරුම් ගන්න වෙනවා දවසක මොකද අපි ඒකේ අවසාන ප්‍රතිඵලය කියලාත් මෙන්න මෙහෙම කිව්වා මේක ආය ආය මතක් කරන්න වෙනවා මේ දේශනා මාලාවේදීම දැන් මේ ටික කතා කරද්දී අපි බලාපොරොත්තු වෙන ඉලක්කයක් තියෙන්න ඕනේ කියලා යම් කිසි වැඩපලක අපි වැඩ කරනවා කියලා හිතන්නේ ඒකේ තියෙන මොකක් හරි උපකරණයකට මැෂින් එකකට මගේ අත කැපෙනවා. මට මේ මැෂින් එකත් එක්ක තරහ යනවාද? මැෂින් එකත් මැෂින් එක මැෂින් එකට මම දෙස් දෙවල් තියනවාද? නෑ. ඇයි ඒ? ඉතින් මැෂින් එකට තිබුණාට මගේ අත කැපෙනව නවත්තන්න. එහෙනම් බෑ ඒක ක්‍රියාවලියක් විතරයි. ඒක ක්‍රියාවලියක් විතරයි. ඒක නවත්තන්න කාටවත් ඒ මැෂින් එකට බෑ. අන්න ඒ වගේ මේ ලෝකෙම තියෙන සියලු මිනිස්යන් ගැන ලෝකෙම ඉන්න සියලුම මිනිස්සු ගැන මැෂින් වගේ කියලා තේරුණු දවසක ඒ ඒ මැෂින් ක්‍රියා කරන්නේ ඒ ඒ මැෂින් වලට ආවේනිකව හැදිලා තියෙන විදිහට මම ඒක හොඳට තේරුම් කරා මේ අතන්ට මේ වෙලාවේ මම මොනවා හරි කාගේ හරි නමක් මතක් කරොත් ඔක්කොටම ජනප්‍රිය ඉතා ජනප්‍රිය පුද්ගලයෙක්ගේ නමක් මතක් කරනවා කියලා හිතන්නේ ඔක්කොටම ඇති වෙන එකම හැඟීමද? මෙතන අපි ඉන්න එක එක්කිනාට එක එක්කිනාට ඇති වෙන්නේ එක එක හැඟීම්. ඇයි ඒ? ඒ ඒ කෙනා දැනගෙන තියෙන හැටියට තමයි හැඟීම උපදින්නේ. ඒ කියන්නේ මේ මැෂින් එක වෙනස්. ඒ කෙනා දැනගත්තෙත් ඒ කෙනාට ලැබිච්ච අවස්ථාවන්. නේද? නොයේකුත් ඒ කෙනා ගැන අවශ්‍ය කරන දත්ත නොයේකුත් තොරතුරු ලැබෙන්නේ ලැබුණේ හැමෝටම එක වගේ ලැබුණේ නැහැ. හැමෝටම ඉගෙන ගන්න එක වගේ හම්බුන්නේ නැහැ. හැමෝටම වෛද්‍ය විද්‍යාව හදාරන්න හම්බුන්නේ නැහැ. එහෙනම් ආ වෛද්‍ය විද්‍යාව හදාරපු අයට වෛද්‍ය විද්‍යාව පිළිබඳව සිතුවිලි එනවා. අනිත් අයට එන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ තමයි මේ ජීවිත ගැන හරි අවබෝධයක් නැතුව ලොකු වැරදීමක් ඇති කරගෙන අපි මොකද කරන්නේ? ළඟම ඉන්න අයට බයින් පටන් ගන්නවා. ඒක වැරදීමක් කවදා හරි තේරුම් ගන්න වෙනවා. අහවලාමට විනකලාය අහවලාමට බැන්නාය අහවලාමට ගැහුවාය නේද ගිරව් වගේ කොහේ හරි තැනකට එකතු වුණාම කිචිපිචි කිචිපිචි කිචිපිචි කියලා හරියට සද්ද නේද මිනිස්සු ටිකක් එකතු වුණාම හයියෙන් සද්ද එනවද නැද්ද ඔය වැඩියෙන් කතා කරන්නේ මොනවද ඔන්න ඔය පුද්ගලයා කරපු කියපු දේවල් හොඳ නරක නේද එක එක්කෙනාගේ කරපු කියපු දේවල් ඉතින් අන්න ඒ දේවල් කතා කර කර කතා කර කර ඉන්නේ ඒවා ඒ විදිහට අපිට දැනෙන හින්දා ආන් ඒක අහෝසි කරගන්න නම් අපි හැමදේම තේරුම් ගන්නේ එහා පැත්ත ගැන තේරුම් ගන්නේ මගේ ගැන මට දැනෙන හැටියට. මගේ ගැන මට කොච්චර මමත්වයක් දැනෙනවද ඊට සාපේක්ෂව තමයි එහා පැත්තට එහෙමයි කියලා අපිට හිතෙන්නේ. හරිද? මම මේක කොච්චර වැරදිමද කියලා අහන්න මම මෙන්න මෙහෙම කියන්න. පාරේ යනකොට අපිට මොකක් හරි ගඳක් දැනෙනවා. හරි? බල්ලන්ටත් ඒ විදිහටම දන්නේ නැහැ ගඳ දැනෙන්නේ නැහැ. ආ. රුචි අරුචිකම නෙවෙයි මං කියන්නේ. හරිද මොන හරි ගඳ දැනුණා සමහර විට බල්ලෙකුට ඒක රුචි වෙන්න පුළුවන්. අපිටත් එහෙමනේ. දූරියන් වගේ ඒවා ගත්තොත් එක්කෙනෙකුට රුචි එක්කෙනෙකුට අරුචි. නමුත් අපි හිතන එක ගන්න දැනෙන්නේ කියලා. තිරිසන් සතෙකුට ගඳ සුවඳ දැනෙන හැටි අපිට දැනෙන හැටි එකම වගේ දන්නේ එකම වස්තුවේ. නෑ නෑ බල්ලාගේ දන්නව නේද හොරුන්ගේ ඉවල්ලන්ට පවා පුළුවන් බල්ලන්ට ඊට වැඩිය දැනෙන අපිට වැඩිය ධනව තදව දැනෙනවා නේද එහෙනම් අපේ අතරේ ඇස්වල පෙනීම අඩු වැඩි වීම තියනවද නැද්ද ඒ වගේ නහ නහයි දිවේ වෙනස්කම් තියෙන්න බෑද එහෙනම් වරකා කිව්වොත් එහෙම අඹ කිව්වොත් එහෙම කොස් කිව්වොත් එහෙම එක එක්කෙනා ඉතින් අපි ඔක්කොම කියන කොස් රස කියලා මට හොඳට විශ්වාසද එක්කෙනෙකුට දැනෙන අනිත් මට දැනෙන විදිහටමයි අනිත් අයට ඕක දැනෙන්නේ කියලා හොඳට විශ්වාසද නේද? එහෙනම් ඒ තරම්වත් අපිට අපි ගැන හිතන්න අපි අපි හිතන්නේ එහෙම වුණාට. මට දැනෙන එහෙනම් ආදරය කියලා එකක් මම කියනකොට අපි ඔක්කොම කියන ආදරය කියන්නේ මේකයි කියලා. මට ආදරය දැනෙන විදිහටම දන්නේ අනිත් කෙනාට ආදරය දැනෙන්නේ. අපි හිතාගෙන ඉන්න හැබැයි එහෙමයි. නේද? වෙනස් වෙන්න පුළුවන් ඉරකඩ ඕන තරම් ඕන තරම් තියෙනවා. ඒක නිසා මේ ලෝකේ අපි අපිව මේ ලෝකේ අපිට එහා පැත්ත තේරුම් ගන්න බැරුව හරිද මගෙන් එළියේ තියෙන දේ තේරුම් ගන්න බැරුව ඒවා මගේ කියලා අල්ල ගන්න වෙලාවට මගේ තරහකාරයෝ කියලා අල්ල ගන්නවා හරි ඒවෙන් පරිගන්න හදනවා හ්ම් හරියට කල්පනාවෙන් ඉන්නවා පශ්චාත්තාපයෙන් ඉන්නවා පියංගෙන් වෙන් වෙන්න උනා කියලා හරි හිතේ අමාරුවෙන් ඉන්නවා හරිද මේ වගේ ලොකු ප්‍රශ්න ගොඩක ඉඳලා තියෙන මෙන්න මේ එහා පැත්ත අවබෝධ කරගත්තේ නැති හින්දා එහා පැත්ත හරියට අවබෝධ කරගන්න කාවද අවබෝධ කරගන්න කියලා බුදුදහම දේශනා කරේ මේ පැත්ත. හරිද? මේ පැත්ත අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ අපිට දුන්නා මේක හතරකට බෙදුවා. මෙතන තියෙන්නේ වේගෙන් ගලන ගැලීම් හතරක්. ගැලීම් පහක්. ඒක හතරකට බෙදලා බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දුන්නා හඳුනා ගන්න කියලා. ගැලීම් පහ මොනවද? ගැලීමක් කියන්නේ මොකද්ද? දුම්හිඳ ඇල්ල වගේ ගැලීමක් කියන්නේ. වතුර ගල්නවා කියන්නේ මොකද්ද? මේ මොහොතේ තියෙන වතුර බිඳුව අයින් වෙනකොට එතෙන්ට ඊළඟ කියනවා. ඒක අයින් වෙනකොට ඊළඟ කියනවා. එහෙම. ආන් ඒ වගේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ ඊට ඉස්සෙල්ලා ඒවා හේතු වෙවි ප්‍රත්‍ය වෙවි නැවත සකස් වෙන දෙයකට කියනවා ගැලීමක් කියලා. අන්න ඒ වගේ ගැලීම් පහක් තමයි අපි ළඟ තියෙන මොනවද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. ආන් ඒ ගැලීම් වල තියෙන ඇත්ත తත්වය අපි දන්නේ නැහැ. ඒවා කොහොමද කියන්නේ? ආන් ඒවට තමයි අපි මම මගේ කියලා ගන්න. මම කියලා මෙතන මම ගන්නවා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන ඇරෙන්න වෙන මොකුත් තියනවද? වෙන මොනවා හරි තියනවද? රූපේ ක්‍රියාකාරීත්වයක් මට ඕන විදිහට නෙවෙයි, වේදනාවක් මට ඕන විදිහට නෙවෙයි, සංඥාවක් මට ඕන විදිහට නෙවෙයි, සංකාරයක් මට ඕන විදිහට නෙවෙයි, විඥානයක් මට ඕන විදිහට නෙවෙයි. එහෙනම් මොනවද මගේ? හොඳට විමසලා බලන කෙනෙකුට තේරෙනවා මේක මගේ කියලා ගන්න ගන්න බෑ ඒවා සිද්ධි වගේක් ක්‍රියාවලින් වගේක් වේගෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලින් වගේ. ආන් ඒවා අපිට එක දිගට යනවා වගේ දැනෙනවා. හොඳයි. දැන් අපි මේක තේරුම් ගන්න මොකද කරන්න ඕනේ කියලා ඊයේ දවසෙත් අපි ওই ටිකයි සාකච්ඡා කරේ. දැන් අද අපි චුට්ටක් හරි උත්සාහ කරන තව චුට්ටක් එහාට යන්න. මේක තේරුම් ගන්න මොකද කරන්න ඕනේ කියලා. මේකේ ඇත්ත తත්වය තේරෙන්නේ නැතුව අපි සත්වයාය පුද්ගලයාය කියලා විශාල වශයෙන් අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය ඥාතියා මිත්‍යා කියලා ලොකුවට අරගෙන යන ගොඩක් දේවල්. ඒවා ඒවා ගැන අරයන් එපා කියනව නෙවෙයි. නමුත් ඒවට අපි තදින් බැඳිලා. නේද? කොච්චරවත් කියනවා බැඳෙන්න එපා බැඳෙන්න එපා කියලා. මොකද කියන්නේ? බැඳෙන්න එපා කිව්වට බැඳෙනවා නම් මොකද කරන්නේ? නේද? බැඳුනහම දුකයිද සැපයිද? ආ එතන දුකයි කියලා දැනගෙන ඇයි බැඳෙන්නේ ඉතින්? ඒක මම කරනවා නෙවෙයි බැඳෙන ස්වභාවය තියෙන කොහොල් ඇවලට කියන අපි ඇලෙන්නේ නැතු වෙන්න කියලා. නේද? කොහොල් ඇවල ඇලෙන ස්වභාවය තියෙනවා. ඇලෙන ගතිය තියෙනවා. අපේ හිතේ ඇලෙන ගතිය තියෙනවා. හරිද? අන්නේ ඇලෙන ගතිය තියෙන තුරු මේක හරියන්නේ නැහැ. ආන්ගේ ඇලෙන ගතිය නැති කරන්න නම් මේකේ ඇත්ත తত্ত্বය හොයාගන්න ඕනේ. තමන්ගේ පැත්තෙන් තියෙන ඇත්ත తত্ত্বය සොයා ගැනීම සඳහායි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය කියන දේශනාව සිද්ධ කරන්නේ. හරි? එතකොට ඇත්ත తත්වය තමයි මේකේ තියෙන මේ ගැලීම් ටික කොටස් හතරකට බෙදෙනවා. කොටස් හතරකට බෙදලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික කාය වේදනා චිත්ත ධම්ම කියලා බෙදලා කයෙහි තියෙන ඇත්ත తত্ত্বය තේරුම් ගැනීම සඳහා කායානුපස්සනාව කියලා අනුපස්සනාවක් දේශනා කරනවා. නැවත නැවත නැවත නැවත සිහි කිරීම මෙනෙහි කිරීම දැකීම කියන අර්ථය අනුපස්සනාව කියන්නේ. එතකොට සසර ජීවිතේ බොහෝ වරද්දගෙන ආපු අපිට පින්නවත් මේ වැරද්ද නිවැරදි කර ගැනීම සඳහා තමයි මේ සතිපට්ඨානය කියලා කාරණාව තියෙන්නේ. හරි. හරියට සතිපට්ඨානේ වැඩපු කෙනෙකුට කාලයක් යනකොට මුළු ලෝකෙම තියෙන්නේ මැෂින් විදියට දැනෙනවා. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වයක් කියලා දැනෙනවා. එතකොට ඉතින් ඒවත් එක තරහ යනවද? ඈ තරහ යන ස්වභාවය, ඇලෙන ස්වභාවය නැති වෙලා යනවා. වටිනාකම දෙන්න පුළුවන්කම නැති වෙලා යනවා ඒකට. ඉතින් අන්න ඒකට මොකද්ද කරන්න කියන එක අපි දැන් කාලයක් තිස්සේ සාකච්ඡා කරගෙන යනවා. ලොකු කාලයක් තිස්සේ සාකච්ඡා කරගෙන යනවා. හරි? චිත්ත විසුද්ධිය, සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, සංකායතන විසුද්ධිය ආදී වශයෙන්. දැන් අපි මේක තේරුම් ගන්න මාර්ගය අමාර්ගය දැන ගැනීම සඳහා අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රකට කරගන්න යන වෙලාවේදී දැනුත් ආයසරයක් අපිට මේ සතිපට්ඨාන මූල ධර්මය පිළිබඳ පොඩ්ඩක් සාකච්ඡා කරන්න වෙනවා. හරි. මෙහි තියෙනවා පින්නත් නේ අපිට කරන්න ඕන වැඩක්. හරීම තේරුම් ගන්න ඕන වැඩක් තියෙනවා. කය ගැන නම් දේශනාවේ තියෙන්නේ කයේ ඇත తත්වය තෝරගන්න අපිට විමසන්න කිව්වේ කාගේ කය ගැනද ඉස්සෙල්ලා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති තමන්ගේ කාය කය පිළිබඳ තමන්ගේ තමන්ට අයත්‍යයි හිතාගෙන ඉන්න මේ ශරීරය පිළිබඳ විමසන්න කියනවා විමසන්න කියන්නේ මෙනෙහි කරන්න කියනවා කය ගැන මෙනෙහි කරන්න ලේසිද අමාරුද අපිට හරි ලේසියි මොකද පුළුවන් තරම් කයවල් ගැන තමයි මෙනෙහි කරලා තියෙන්නේ තමන්ගේ ශරීරය සහ අනුන්ගේ ශරීරය ගැන හරියට මතක් කර කර ඉඳලා තියෙනවා. මේක සරසන්න සූදානම් කරගන්න. ඒ වගේ ගොඩක් දේවල් කරලා තියෙන හින්දා මෙනෙහි කරන්න ලේසි. හැබැයි බුදුජාන් වහන්සේ මෙනෙහි කරන්න කියන්නේ කොන්දේසියක් සහිතව. ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනසං. ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව විමසන්න කියලායි කියන්නේ. මේ සඳහා විමසිය යුතු ආකාර 21ක් සතිපට්ඨාන දේශනාවේ අපිට දීලා තියෙනවා. කායානුපස්සනාවටම ඒකෙන් වැටෙනවා 14ක්. එකක් වේදනානුපස්සනාවට, එකක් චිත්තානුපස්සනාවට, පහක් ධම්මානුපස්සනාවට. එතකොට මේ 24න් එකක් අරගෙන අපි විමසීම පටන් ගන්නවා. ඉතින් එහෙම විමස ගන්න බැරි වෙනකොට අපිට එක දිගට හිත තියාගන්න බැරි නම් තමයි අපි සතර කමටහනින් ආදී මම ඒවා දැන් කියන්න යන්නේ නැහැ. සතර කමඨහණින් ආදී අපේ හිත හොඳට ප්‍රබල ඒකාග්‍ර තත්වයකට පත් කරගන්නවා වේගෙන් විසිරෙන්නේ නැති වෙන්න. පත් කරගෙන දැන් ඉතින් සතිපට්ඨානය වඩන කෙනා කායානුපස්සීව වාසය කරන්න කිව්වහම මොකද අපි දන්න උදාහරණයක් ගමු අසුභ භාවනාව කියලා ගන්නකො. මුලින්ම තියෙන්නේ කොහොමද උද්දං පාද තලාදෝ කේස මත්තකා තචපරියන්තම් පුරන් නානා ප්‍රකාරස්ස අසුචිනෝ කියලා. මේ ශරීරය නොයේකුත් ආකාරයේ අසුචි වලට සමාන දේවල් වලින් හැදිලා තියෙනවාය කියලා පිරික්සන්න කියලා. මම ඔය අපි ඔක සාකච්ඡා කරා විතර කලින් නමුත් මම මතක් කරන්නම් කිතින් ඔක කිව්ව ගමන් නේද? මේක මෙහෙ විදිහට පිරික්සන්න කියලා කිව්ව ගමන් මේක නොයේකුත් ආකාරයේ මේ දේවල් වලින් හැදලා තියෙන කියලා හුඟා කට්ටිය හිතනවා තේරුම් නැති වැඩක්. මගේත් ඇවිල්ලා අහන වෙලාවකට හඳුරුනේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය තෝරගන්න පුළුවන් භාවනා කමටහනක් කියන්නේ. ඉතින් මං කිව්වා කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි වට්ටි මිජ්ජං කියලා. ඒක හරියන්නේ නැහනේ. කේස් කියන්නේ සම්මත කරගත්ත දෙයක්. ලෝම් කියන්නේ සම්මත කරගත්ත දෙයක්. නිය කියන්නේ සම්මත කරගත්ත දෙයක්. මට කියනවා සම්මතය වැඩුවොත් සම්මතය වැඩෙනවා. සම්මතය වර්ධනය වෙනවා. එහෙනම් පරමාර්ථය වර්ධනය කරන්න ඕනේ සම්මතය ගැන හිතලා වැඩ නැහැ කියලා. ඉතින් අන්න එහෙම මේ අපි ඒ වගේ අදහසකට යන්නේ ඇයි මේක තේරෙන්නේ නැති හින්දා. අපිට ඉස්සෙල්ලාම මේ හිත එකතෙන් කරගන්න ඕනේ. හරියට ලොකුවට විසිරෙන දේවල් අඩු කරගන්න ඕනේ. එහෙම නැතුව මේක ලොකු විදර්ශනාවලට එකපාරටම යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. දැන් අපි කතා කරන්න යන්නේ ඉදිරියේදී උද්‍යව්‍ය ඥානය ආදී ඥානයන් ගැන. එතකොට ඒවා ගැන කතා කරද්දී අපි මේකේ ඇත්ත తত্ত্বය හොයාගන්න ඕනේ. අපිට ඇත්තටම කරන්න වෙන්නේ මොකද්ද කියලා. දැන් මේ වෙලාවේ අපි හිතලා බලුවොත් එහෙම අපිට හොඳට තේරෙනවා අපි ගියොත් එහෙම එකපාරටම රූපයේ ඇත්ත తত্ত্বය වේදනාවේ ඇත්ත తত্ত্বය හොයන්න කියලා හිත විසිරි විසිරි යනවා. ඉතින් හිත බොහෝ දේවල් වලට විසිරලා යන හින්දා ඉස්සෙල්ලාම මේ විසිරෙන ස්වභාවය අයින්කරනද අපි අසුබය වගේ ඔය වගේ කියන භාවනාවක් අරගෙන කරගෙන යනවා. ඔන්න අපිට පළවෙනි සිහියක් ඇති වෙනවා. මොකද්ද? දැන් අපි හිතමුකෝ ඇට සැකිල්ල ගැන කියලා දැන් ඔක තියෙනවානේ අට්ටි අට්ටි මිජ්ජන් කියලා නේද? භාවනා කරන කෙනා තමන්ගේම ශරීරයේ හිත තියාගෙන ඔළුව මතක් කරනකොට ඇට සැකිල්ලයි මතක් කරගන්නේ. කන මතක් කරනකොට නහය මතක් කරනකොට දත් පේලිය හක මතක් කරනකොට ඇට සැකිල්ලයි මෙනෙහි කරගන්නේ. මන්සම් මන්සම් කියලා කියන වඩන වෙලාවට කොහොමද? හිස මතක් වෙනකොට මූණ මතක් වෙනකොට කම්බුල මතක් වෙනකොට එහෙම මතක් කරගන්නවා තැන් තැන් වල. මේ හැම අයින් වෙච්ච මස මස් හිත යවන යවන හැම තැනකම තමන්ගේ එල්ලි එල්ලි තියෙන මේ මාංශය මෙනෙහි කරනවා හරි මේ ශරීරයේ තියෙන ඉතින් අන්න එහෙම එහෙම එහෙම මෙනෙහි කරනකොට ඒ වාගේ සටහන් ඒ වාගේ පිළිකුල් ස්වභාවය අපිට ප්‍රකට වෙන්න පටන් ගන්නවා කියන්නේ සිහියක් උපදිනවා මම කවදාකවත් හිතුවේ නැහැ මෙච්චර මස් ගොඩක් මගේ ශරීරයේ තියෙන්නේ කියලා හරි කවදාක අපි අසිහියෙන්ම ජීවත් වෙන්න පුළුවන්. මම හැමදාම කියන්නේ මේ ශරීරයේ ඇට සැකිල්ලක් තියෙනවද නැද්ද? මතක් වුණාද දැන් ඒක නේද? නේද? මේ ශරීරයේ මහා දුගඳ හැමන දහඩිය ආදී නේද? මහා පිළිකුල් මහා අප්‍රසන්න හැම අංශුවක්ම අප්‍රසන්න ස්වභාවයේ තියෙන දේවල් මේ ශරීර වලින් එළියට එන්නේ. මේ මතක් වුණාද දැන් ඒක නේද? නේද? එතකොට අන්න ඒ වගේ අපිට ඊ타ත්ම අප්‍රසන්න දේවල් වලින් තියෙන මේ ශරීරය අප්‍රසන්නයි කියලාවත් මතක් වෙන්නේ නැහැ. මේක අපි මෙන්න මෙහෙම තේරුම් ගමු. ඔය මතක් වෙන්නේ නැහැ කියන එක මොකද්ද කියලා මේ කාගේ හරි කටක තියෙන කේටය කෙලසෙම සොටු දත් කහට ආදිය ප්‍රසන්නද අප්‍රසන්නද? අප්‍රසන්නයි. එන්න ඒ අප්‍රසන්න කෙලසෙම සොටු ආදිය හින්දා අපි කවුරුවක්වත් peergediyak භාගයක් කාලා බෙරි වෙච්ච peergediyak භාගයක් කාලා අපිට දුන්නොත් කනවද? මේක ඉදිරි ටික කන්න කියලා. නෑ. ඇයි ඒ අපිරියයි. නේද? තමන්ගේ දරුවෙක් දුන්නොත් අර අප්‍රසන්නකම දැනෙනවද? ආම් බලන්න ඇත්ත වැහෙනවා කියන්නේ ඒකයි. හරිද? එහෙනම් දැන් අපිට තේරෙන්න ඕනේ. මේ ශරීරය ගැන ඇයි අපි මෙන්න දරුවෝ ගැන, දරුවන්ගේ ශරීර එතකොට තවත් නොයේකුත් ආකාරයේ අන් අයගේ නොයේකුත් ශරීර දැක අපේ හිත සතුටෙන් ඉතිලෙනවා. ඒ වගේම අධික ලෝභයක් ඇති වෙනවා. ඒ එවැනි අධික ලෝභයත් එක්ක අපේ හිත එකඟ කරගන්න බෑ. මේ හැම තැනම තියෙන මේ මස් කොටවල් ගැන හිත විසිරෙන්න පටන් ගන්නවා. මේවා තමයි ලෝකයේ තියෙන හොඳ මේවා අපේ දැන් මේක මේ මේ වයසක අයට නෑ නෙවෙයි වයසක අයටත් එහෙමයි. Tamange සුබ වශයෙන් දැනීම මුණුපුරාගේ ශරීරය දැක සුබ හැඟීමක් උපදිනවා. හරිද? ඒ කියන්නේ ඉතින් මේ ඒ පිළිබඳ බැඳෙනවා අපේ හිත. ඒක මස් ගොඩක් කියලා, ලේ ගොඩක් කියලා, කට ගොඩක් කියලා නිකන්වත් මතක් වෙන්නේ නැහැ. ඉතින් මේ බැඳීම් හින්දා අපි ඒවටම ඇලි ඇලි ඒවම දැක දැක දැක දකින්න දැකීමෙන් ඇති වෙන සැනසීම සැනසීම හොයනවා. අන්න ඒ වගේ අත මිදෙන්න ඉස්සෙල්ලාම අපිට භාවනාවකදී ওই වගේ පිළිකුල් සංඥාව ඇති කරගත යුතු වෙනවා. හරිද? ඒ විදිහට එක දිගට අපි කතා කරා මේවා හොයලා බලන්න පසුගිය කාලේ කතා කරා. එතකොට ඒ විදිහට එක දිගට යම්කිසි කෙනෙක් මේ භාවනාවල් කරගෙන යද්දී ඔන්න එයාට එකපාරටම සිහියක් උපදිනවා. අපෝ මම මේ හොඳයි කියලා හිතාගෙන හිටියේ මගේ හැම ඊටාම පිළිකුල් එකක් නේ කියලා දැන් මෙච්චර කල් හිතාගෙන ඉති හොඳයි කියලා දැන් මේ බලන්න නුවණ නැති හින්දායි හොඳයි කියලා හිතාගෙන ඉන්නේ. හරි මේ ටික චුට්ටක් තේරුම් ගමු අපි. තේරුම් අරගෙන කරන්න ඕන හින්දා මේක තේරුම් කරන දේ තේරුම් අරගෙන කරන්න ඕන හින්දායි නැවත නැවත කියන්නේ මම. හැමේ හැටි දන්නවද? ආ ඉස්සලා හොයලා බලමු නේද? හාම කියන්නේ පෙනේරයක් වගේ. හරි. දැන් ඉන්දිකටු තුඩකින් ඇන්නොත් හැමත මොකද වෙන්නේ? මොනවද වෙන්නේ? ලේ එනවා. මදුරුව ඇන්නහම ලේ එන්නේ නැහැ. නේද? එහෙනම් මදුරුවාගේ තුඩට වැඩිය මදුරුවාගේ තුඩට වගේ සමාන චූටි සිදුරු මේකේ තියනවද නැද්ද? මේ හැමේ චූටි සිදුරු තියෙනවා. ඒ සිදුරු වලින් දාඩිය වලට එළියට එන්න පුළුවන්. ඒ කියන්නේ ලේවලම තියෙන තවත් කොටසක් තමයි දාඩිය කියන්නේ. ඒකට එළියට එන්න පුළුවන්. තෙල් වගේ එළියට එන්න පුළුවන් ඌරුණු තෙලක් තියෙනවා නේද? එහෙම තමයි දැන් අපි මේ මූණු වලින් දැන් මෙහෙම කරපුවාම තෙලුයි දාඩියයි එකට තියෙනවා. නේද? හැම වෙලේම මේ පෙනහෙරෙන් ඔක පෙරෙනවා ලේ ටික ඇතුලේ. ලේ ඇතුලේ අනිකුත් සංඝටක ඉතුරු වෙනවා. ඒ මදිවට මේක උඩ හැම වෙලේම මැරෙනවා. නේද? එතකොට අපි මෙහෙම කරපුවාම ඇඹරි ඇඹරි මේ මේක වටේට හැම වෙලේම ඇඹරෙන්න පටන් ගන්නවා. එහෙම නැති කෙනෙක් මේ ලෝකේ කොහේ හරි ඉන්නවද? එහෙ නැති රොබෝවක් තමයි. නේද? එතකොට අපිට මොකද මේ හම්බෙච්ච ශරීරය මොකද ඉතින් ඔය ඔය වැඩේ වෙන හින්දා කරන්න වෙලා තියෙන්නේ මොකද? හැම වෙලේම හොදෝදායින් කරන්න ඕන. සැරෙන් සැරේ හොදෝදායින් කරන්න ඕන. මහා දුගඳ පිළිකුල් ඇඹුල් જાතියක්, තෙල් જાතියක් මේකෙන් එළියට ඇවිල්ලා හැමෙන් උඩට. ඒ වදේට හැම මැරෙනවා. ඒ මැරෙන හැමත් එක්ක අරක ගුලි ගැහියයි ගුලි ගැහියයි එනවා. අපි හැම වෙලේම හොදවද අයින් කරන්න. සැරෙන් සැරේ මේ දවස් දැන් කීතරක් විතර හොදලා තියෙනවද දන්නේ නේද? එහෙම ශරීරයක් අපිට කර්මානුරූපව හම්බෙලා තියෙනවා. ඔන්න බලන්න ඕක පිළිබඳ දැන් දැනගත්තා. දැන් දැනගත්ත ගමන් මොකද උනේ? දැනගත්ත ගමන් හිතුණා අප්පෝ මේක නම් ඇත්තට පිළිකුල් තමයි කියලා. ආන් ඒකට කියනවා සිහිය කියලා. දැනගත් දෙයට කියනවා නුවණ කියලා. ඒ නුවණ පහළ වෙනකොට මොකද වෙන්නේ? අපිට ඒක පිළිබඳ ඇත්ත తත්වයේ තියෙන සිහියක් ඇති වෙනවා. නුවණ කියන්නේ එකක්, සිහිය කියන්නේ තව එකක්. දැන් ඕක පෙනහැරයක් වගේ කියලා නුවණක් ඇති වුණා නේද? නේද? හා. ඔය නුවණ නැති වෙනවද? ඔය නුවණ නැති වෙනවා. කවදාද? ඕක පෙනහැරයක් වගේ නෙවෙයි කියලා කවුරු හරි කියන්නේ. නේද? මේකෙන් ලේ අංශ වෙන ක්‍රමයකට උගන්වනවා. ඕක එහෙම එකක් නෙවෙයි. ඕක වෙන ක්‍රමයක් තියෙන කියලා. ආන් එහෙම ඉගන්නුවොත් නැති වෙනවා. දැන් ওই නුවණ ඇති වෙච්චත් එක්කම සිහිය ඇති වුණාද නැද්ද? මේක පිළිකුල් දෙයක් මේක මෙහෙම දෙයක් කියන සිහියාව නේද ආන්ගේ සිහිය හැම වෙලෙම තියෙනවද ආය යන පරණ උදාහරණයට මං ළමයාගේ කෙලසටු සෙම ආදිය පිළිකුල් කියලා කියන්නේ එක දන්නවද නැද්ද ආන්ගේ දැනීම නුවණයි. ඒක අපි ඕන කෙනෙක් දන්නවා. නමුත් ළමයා peerගෙඩියෙන් භාගයක් කාලා දෙනකොට මොකද වෙන්නේ? නුවණ තියනවා නුවණ පිළිබඳ සිහිය නැහැ. ආන් ඒ දෙක වෙන් වෙන වෙලාවක් ඕක. නේද? කවුරු හරි ඇහුවොත් අර ළමයාගේ කෙලස් සොට්ටුවසෙම දත් කහට ආඩිය ප්‍රසන්නද කියලා ඇහුවොත් නෑ නෑ. ඒවත් පිළිකුල් කියලා කියනවා. නමුත් ඒ වෙලාවේ මට සිහිය නැහැ. දැන් තේරෙනවද සිහිය කියන්නේ එකක් නුවණ කියන්නේ තවත් එකක්. නුවණත් එක්කම සිහිය උපදිනවා. හරිද? ඊට පස්සේ අපිට අදාළ වෙලාවේ නුවණ පහළ වුණාට සිහිය සිහිය නැති යනවා. හැබැයි වෙන කෙනෙක් කියලා වෙනත් විදිහට යමක් කියලා දුන්නොත් නුවණත් නුවණත් නැති වෙනවා. හරි? තේරුණාද? එහෙම නේද? ආ. සිහිය සිහිය කියලා කිව්වා. නුවණ පිළිබඳ වූ සිහිය. නුවණ පිළිබඳ වූ සිහිය. එහෙනම් කායානුපස්සීව වාසය කරන කෙනාට ඉස්සෙල්ලාම ඇති වෙන්නේ මොකද්ද? නුවණක් ඒකත් එක්ක පෙරපස්සේ නොවීම ඇති වෙනවා සිහියක්. දැන් මේ බණ ටික කියන වෙලාවෙත් මේ ශරීරය ගැන, හැම ගැන ඒ වගේ සිහියක් ඇති වුණාද නැද්ද? නේද? මේ දැනුත් මතක් කරොත් උඩ ඉඳන් පාදතලය දක්වාම ඔහොම ඉන්න ගම උඩ ඉඳන් කේසමත්තකේ ඉඳන් පාදතලය දක්වාම මතක් කරගෙන යනවා. එතකොට ඔන්න අපිට තේරෙන හැම තැනක්ම පිළිකුලයි කියන නේද? සිහිය තියෙනවා දැන්. නේද? මේ කොච්චර වෙලා තියෙද දන්නේ ඒක තමයි ප්‍රශ්නේ. ඔන්න ඔය සිහියට කියනවා ඔය උපදින නිවැරදි සිහියට ලෝකයේ තියෙන ඇත්ත తත්වය පිළිබඳ සිහියට කියනවා සතිය සති කියලා. ආන්ගේ සිහිය පහත් තුනක් ඕනම වෙලාවක පැවතුනොත් ඔය සිහිය. හරිද? මං අහන හැම ගැන හැම ඉතාම පිළිකුල් මේකේ දාඩිය දැන් දැන් බලන්නකෝ දාඩිය කියන ඒවා. ලේ ලේ කියන ඒවා ලේ වලින් පෙරිලා යන જાතිය තමයි මේ තෙල. නේද? මේ මුහුණක මේ හැමක තියෙන ජරාව කොච්චරද? නේද? ඒක මේ දැන් මේ පැහැපත්තු තිබුණාය කියලාවත් පැහැපත් නැතුව තිබ්බා කියලාවත් සුදුවට තිබ්බා කියලාවත් කළුවට තිබ්බා කියලාවත් කොහොම තිබ්බත් මොකද වෙන්නේ ජරාව නම් ජරාවමද නැද්ද මොන පාටට තිබ්බත් එහෙම තමයි නේද සමහර වෙලාවට අපි මේ බලන්න දැන් මේක මේ අප්‍රසන්න කතාවක් කියනවා නේද ඉතින් ඇත්ත ඇත්ත දැනගන්න ඕනේද මම කියන්නේ අසුචි ගොඩවල් වලට පාටවල් තියෙනවද නැද්ද? ආ ඒ පාට ඇඳුම් අපි වෙලාවට ඇඳලා යනවද නැද්ද? <laughs> නේද? එහෙනම් පාට කියන්නේ එකක් පිළිකුල කියන්නේ තව එකක් නේද? මේ දෙක දෙකක්. එහෙනම් මේ කොහොමත් අසුචිය නම් මොන පාටෙන් තිබ්බත් මොන පාටෙන් තිබ්බත් අසුචිය නම් අසුචියමයි. අසුචිය නෙවෙයි නම් මොන පාටෙන් තිබ්බත් ඒක අසුචිය නෙවෙයි. එහෙනම් මොන පාටෙන් තිබුණත් මේ හැම උඩට එන ජරාව නම් ජරාවම තමයි. නේද? නමුත් අර පාට දැකලා හරි නේද? පැහැපත්ය කියලා හිතිලා හරි මොකක් හරි කියලා අර ජරාව අමතක වෙනවා. හවුද නැද්ද? ආන් සිහිය නැති වෙනවා. නුවණ තියනවා සිහිය නැති වෙනවා. නුවණ තියනවා සිහිය නැති වෙනවා. අන්න ඒක නැති වෙන එක නවත්තන්න මොකද බුදුරජාණන් වහන්සේ කරන්න කිව්වේ? කොහොමද අපි සිහිය වැඩි කරන්නේ? මේ වෙලාවේ සිහිය ඇති උනේ මං කියන කියන කියන දේ ඔය පැත්තෙන් මෙනෙහි කරපු හින්දායි. නේද? අර මෙනෙහි කර මේ මෙනෙහි කරපු පොඩි වෙලාවට අපිට දැන් සිහියක් ඇති වුණා. මෙනෙහි කරපු හින්දා සිහියක් ඇති වුණා නම් මෙනෙහි කිරීම නැති වෙනකොට සිහිය නැති වෙනවා. මෙනෙහි කිරීම හේතු වුණා නම් සිහිය ඇති වෙන්න මෙනෙහි කිරීම නැති වෙනකොට සිහිය නැති වෙනවා. ඔන්න ඔය සිහිය තියාගන්න නම් එක දිගට තියාගන්න නම් මොකද කරන්න ඕන? මෙනෙහි මෙනෙහි කරන්න ඕනේ. එක දිගට මෙනෙහි කරන්න ඕනේ. මේ ඇති කල්හි මේ ඇති වේ මේ නැති කල්හි මේ ඇති වෙන්නේ නැත. එහෙනම් මෙනෙහි කිරීම ඇති කල්හි සිහිය ඇතිවන්නේ නම් මෙනෙහි කිරීම නැති කල්හි සිහිය නැති වේ. නේද? එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මොකද කරන්න වෙන්නේ? කායානුපස්සීව වාසය කරනවා කියන්නේ කය පිළිබඳව සිහිය ඇති වෙන විදිහට මෙනෙහි කිරීම ටික කරන්න ඕනේ. ඒ මෙනෙහි කිරීම ටික තමන් කරනකොට මොකද වෙන්නේ? කය පිළිබඳ මේක මෙන්න මෙහෙම සිහියක් උපදිනවා. අපේ මගේ මේ මුළු ශරීරයම ඉතා පිළිකුල් දුගඳ අසාර අප්‍රසන්න දෙයක් කියලා සිහියක් උපදිනවා. නුවණක් එක්ක සිහියක් උපදිනවා. අන්න ඒ සිහිය ඉපදුනහම මොකද කරන්න ඕනේ? ඒ සිහිය පවත්වා ගන්න ඕනේ. හරිද? උපදින උපදින සිහිය. කෙස් ගැන සිහිය උපදිනවා පිළිකුල් කියලා ඒ සිහිය පවත්වා ගන්න ඕනේ. ලොම් ගැන සිහිය උපදිනවා පිළිකුල් කියලා ඒක පවත්වා ගන්න ඕනේ. නිය ගැන කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු ආදී හැම දෙයක් පිළිබඳව තමන් මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට සිහිය උපදිනවා ඒක පිළිකුලයි කියලා. හරිද? ආන්ගේ සිහිය රැක ගැනීම ඊට වැඩිය එහා ගිය සිහියක් උපදින්න හේතු වෙනවා මේ බලන්න කොහොම එකින් එක එකින් එක වෙන වෙනම වෙන වෙනම පිළිකුලයි පිළිකුලයි කියලා මෙනෙහි කරගෙන ඉස්සරහට ගියොත් මං අහනවා මේ අත්තන්ගෙන් එකවර අදහසක් එනවද නැද්ද මේ මුළු ශරීරයම පිළිකුලයි කියලා එක අදහසකට එනවද නැද්ද ඒක කෙස් පිළිකුලයි කියලා ගත්ත එක එක හින්දාද ඒක ආවේ නැත්නම් ඔක්කොම හින්දාද? ඔක්කොම හින්දා. නේද? අර බලන්න කෙස් පිළිකුලයි කියලා මම දැන් මෙනෙහි කරනවා. ටිකකින් මට ඒක අමතක වෙනවා. ලොම් පිළිකුලයි කියනකොට කෙස් කියන අමතක වෙනවා. සිහිය නැති වෙනවා. ලොම් පිළිබඳ මතක් කරනකොට නිය පිළිබඳ මතක් කරනකොට ලොම් ගැන සිහිය නැති වෙනවා. එහෙම ගියොත් ඔක්කොම පිළිකුලයි කියලා එක හැඟීමක් එයිද? ඔක්කොම පිළිකුලයි කියලා තනි හැඟීමකට එයිද? එන්නේ නැහැ. නේද? එහෙනම් යම්කිසි සිහිය මට මෙච්චර කියන්න ඕනේ යම්කිසි සිහියක් ඉපදුනහම භාවනාවකින් ආන්ගේ නුවණ පිළිබඳ වූ සිහිය අපි මොකද කරන්න ඕන? පවත්ව ගන්න ඕනේ ආන්ගේ පවත්වා ගැනීම හේතු වෙනවා ඊට වැඩි නුවණක් සහ සිහියක් උපදින්න. හරි? ඊට වැඩි සිහියක් සහ නුවණක් උපදින්න. දැන් මේක පිළිකුලයි කියලා දැන් කෙටියෙන් බලමු අපි කෙස්ලොම් නියදත් වෙන වෙනම අරගෙන ඒවා පිළිකුලයි කියන සිහිය උපදිනවා අපිට නුවණත් එක්ක සිහිය උපදිනවා ඒක පවත්වා ගත්තොත් ඊට වැඩි සිහියක් තමයි මගේ මේ මුළු ශරීරයම පිළිකුලයි කියන නුවණ උපදිනවා ඒ නුවණත් එක්ක සිහිය උපදිනවා මෙයා මේ කාරණා දැනගෙන මොකද කරන්නේ නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර අර සිහියත් කොහොම හරි කරලා පවත් ගන්නවා ඒක පවත්වා ගැනීම හේතු වෙනවා මේක විතරක් නෙවෙයි එහා පැත්තේ ශරීරත් පිළිකුලයි කියලා දැනෙන. එතකොට මේ දෙකම පවත්වා ගැනීම ඊට පස්සේ ඒක බොහෝ ප්‍රදේශයකට පතුරවල බලනවා කොහෙද මේ ලෝකෙ කොතනද මොනවද කොහෙද ශරීරයක් තියෙනවා ඔක්කොම පිළිකුලයි කියලා. හරිද? එන්න ඒ සිහිය පවත්වා ගැනීම හේතුවක් වෙනවා මොකක් වෙන්නද? ඒ සිහිය නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර පවත්වා ගැනීම හේතුවක් වෙනවා. මේ දෙපැත්තම එකයි කියන සිහිය උපදවා ගන්න. හරිද? ශරීරය පිළිබඳ තිබුණා නම් මාන්නයක් ඒවා දුර වෙලා යනවා. අවමානයක් තිබුණා නම් ඒකත් දුර වෙලා යනවා. අපි කවුරුත් එකම වගේ කියලා මේ ශරීර පිළිබඳ ඇත්ත දැන ගැනීම සඳහා ඒක හේතු වෙනවා. එන්නේ ඒක පවත්වා ගැනීමෙන් හිත සමාහිත වෙනවා. ඒ කියන්නේ එකග වෙනවා. අන්න එහෙම පවත්වා ගත්තාම එන්නේ ඒක හේතු ඒක හේතු වෙනවා මෙන්න මේ පංච උපාදානස්කන්ධය වෙන් කරගන්න රූපී සහ අරූපී වශයෙන් වෙන් වෙලා දැනෙන්න ඒක හේතුවක් වෙනවා. හරි එහෙම තමයි කෙනෙකුට මේ සිහිය සිහිය යන වැඩපිළිවෙලයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. අත්තිකායෝතිවා පනස්ස සතිපත්චුපට්ඨිතා හෝති ආව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය අනිසිතෝච විහෙරති නැතකින්ච ලෝකේ උපාදීති කියලා කියනවා. හරිද මේ මේ දැන් මේ ක්‍රමයේ මතක තියාගන්න ඕනේ මොකක් හරි. කය පිළිබඳ මොනවා හරි අපිට මෙහෙම 100ක් ඇති වුණා කියන්නකො දැන් නුවණත් එක්ක 100ක් ඇති වුණා. මම මොකද කරන්න ඕනේ මේක? පවත් ගන්න ඕනේ. පවත් ගන්න මොකද කරන්න ඕනේ? නැවතේ 100 ඇති වෙන්න හේතු වෙච්ච කරුණු ටික නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒක පාත්ත ගන්නවා. ආන්ගේ පාත්වා ගැනීම හේතු වෙනවා ඊට වැඩිය ඉහළ නුවණක් පහළ වෙන්න. හරි? ඉහළ නුවණක් කියලා කිව්වේ මොකද්ද අර කෙස්ලොම් නියදත් කියලා ඒවා වෙන වෙනම පවත්වා ගත්ත එක දැන් මෙයාට 100ක් එනවා මොකද්ද මුළු ශරීරේම පිළිකුලයි කියලා ඒක දැන් මොකද කරන්න ඕන අමාරුවෙන් හරි ඒක පවත්වා ගන්න ඕනේ ඒක පවත්වා ගැනීම හේතුවක් වෙනවා හරිද මේ මුළු ශරීරයෙන් පිළිකුලයි ඒක හේතුවක් වෙනවා එහා පැත්තේ ශරීරය ඔක්කොම පිළිකුලයි කියන නුවණ උපදින්න හරිද දැන් මොකද කරන්න ඕන ඒකත් පවත් ගන්න ඕන ඒක පවත් ගැනීම හේතුවක් වෙනවා ටික දවසකින් එහා පැත්ත මෙහා පැත්ත දෙකම සමාන්තරයි සමානයි කියලා සිහිය උපදින්න හරි දැන් මං අහන්නේ එහෙම සිහිය ඉපදුනා නම් අපේ කටයුතු කරන කෙනෙකුට කුලමල වේදනා නම් මොන එකක්වත් තියෙද? ඉතුරු වෙලා. නේද? මේ කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු ආදිය තියෙන මේ ශරීරයකට කවර කුලයක් නේද? එහෙනම් ඔන්න ඔය විදිහට මේ සමාජයේ අපි බැඳිලා ඉන්න දේවල් වලින් අපි අයින් වෙනවා මේවා කරගෙන යද්දි. එහෙම අයින් වෙලා නැත්තම් මේවා හරියට කෙරිලා නැහැ. ඊට පස්සේ ඔන්න ඔය විදිහට යම්කිසි කෙනෙක් අමාරුවෙන් නමුත් මුළු කයම පිළිබඳව සම්පූර්ණ සිහිය උපදවාගෙන ඒ උපදවාගත සිහිය පවත්වාගෙන ගියොත් පින්නත් අන්න එයාට මම අර කිව්වා වගේ වෙන් වෙන් වෙලා තේරුම් ගන්න පුළුවන් තත්යකට එනවා. මොකක්ද? මං කිව්වා දත එකක් වේදනාව එකක් කියලා. කකුල එකක් කකුල ඇති වෙන වේදනාව වෙන එකක් කියලා. ඒ දෙක කවදාකවත් එකතු වෙන්නේ නැහැ. හැබැයි ඒ දෙක වෙන් වෙලා හැදෙන්නේ නැහැ. දත නැත්තම් දතට අදාළ වේදනාව හැදෙන්නේ නැහැ. නේද? දියුල් රස තියෙන්නේ කොහෙද? දියුල් ගෙඩියේ. හොඳට විශ්වාසද? අඹ රස තියෙන්නේ අඹ ගෙඩියේද? අඹ රස තියෙන්නේ අඹ ගෙඩියේද? අඹවලද? රස තියෙන්නේ දිවේ. දිවක් නැත්තම් කොහෙද? රසක්. අඹගිරිය අරේ තිබ්බට රස කියන එක කවදාකවත් හැදෙන්නේ නැහැ. එහෙනම් කොහෙද තියෙන්නේ? දිවේ. ආයෙනම් දැන් අඹ නැතුව විඳින්නකො බලන්න රස. දිවේ තියෙනවා ඉතින් දැන් විඳින්න පුළුවන් වෙන්නේ බෑ. අනේ දිවෙත් නැහැ. දැන් මොකද කරන්නේ? ආ දෙකේම. ආ ආ කොහෙද හිතේ? හරි හරි එකක් ගමුකෝ. එහෙනම් දිවත් නැතුව අඹත් නැතුව විඳින්නකො බලන්න. ආයෙත් බෑ. <laughs> දැන් කවුරු ගැනද අපි මේ දන්නේ නැත්තේ? අපි ගැන පැටලිලා තියෙන්නේ මං ඇහුවා අම්බරස තියෙන්නේ කොහෙද කියලා. දැන් අම්බරස ඕන තරම් ඉඳලා තියෙනවා. වින්දාට මොකද? කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ආපුවාම කියනවා අඹේ කියලා. අඹේ අඹෙන් හා විදින්න ඕක කිව්වම කියනවා නෑ දිවේ කියනවා. දැන් කියනවා හිතේ කියලා. හරිද? අන්තිමට බලනකොට ඔය තුනේම එකතු වෙයි තියෙන්නේ. ඒකට කියනවා ස්පර්ශය කියලා. හරි. තුනෙන් එකක්වත් නැත්තම් බෑ. තුනම එකතු වෙච්ච තැනද කියනවා ස්පර්ශය කියලා අන්න ජීව්‍යා සම්පස්සජ වේදනා කියන අඹ රස මේක උඩ වැටෙනකොට අන්න තුනම එකතු වෙලා තුනේම එකතු වෙන වේදනාවක් හට ගන්නවා. හරිද? අන්න බලන්න. එහෙනම් අපි අපි ගැන දන්නේ නැහැ. අපි අපි ගැන දන්නේ නැහැ. ඔන්න ඔය විදිහට නාම කොටස නැත්තම් අරූපී කොටස සහ රූපී කොටස වෙන් වෙලා වෙන් වෙලා තියෙන එකක් කියලා සිහියක් උපදිනවා. කෙනෙකුට. අන්න ඒ සිහිය උපදවා ගන්න තමයි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියනක ඔන්න තෙන්ට. ආන්ගේ සිහිය ඉපදුනාට පස්සේ පින්නත් මොකද වෙන්නේ? එයාට පුළුවන්කම තියෙනවා මේ දෙක වෙන් කරගන්න. මොකද්ද? කාය කොටස වෙනමත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ නොදැනෙන කොටස වෙනමත් වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒතර කියනවා නාම රූප පරිච්ඡේද ඥානය පහළ වුණා කියලා. හරිද? ආන් ඒක පහළ වෙන්නේ කලින් කරපු මෙනෙහි කිරීම අනුව. අපිට තේරුනේ නැතුණාට මෙතන වැඩපිළිවෙල දෙකක් තියෙනවා. රූපී වැඩපිළිවෙලක් තියෙනවා වෙනම, නාම වැඩපිළිවෙලක් වෙනම තියෙනවා. අරූපී වැඩපිළිවෙලක්. ඔය දෙක වෙන්ව දැනෙන ගානට අපිටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඔය දෙක වෙන් වෙලා දැනෙන ගානටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒ ගානට ආපුවම අපි නාම රූප පරිච්ඡේදයේදී නැත්නම් ditthi visuddhiයේදීත් මේක කතා කරා. නමුත් දැන් ඊට වඩා එහාට ගිය දෙයක් මේ කියන්නේ. තමන්ගේ තුලින් අත්දැක ගන්න පුළුවන් මේකම තියෙන්න ඕනේ මේ දෙක වෙන වෙලා. හරි? අතන කියපු කාරණාවම තමයි. නමුත් සතිපට්ඨාන දේශනාවට අනුව දැන් මොකද දැන් අපි කතා කරන්න යන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් සාකච්ඡා කරමින් නව මහා විදර්ශනාවම सिद्ध කරගන්න විදිහක් පිළිබඳවයි. එතකොට මේ දෙක වෙන් වෙනවා කියලා කියන්නේ බලන්න යාට වෙනමම තමන්ගේ කයේ ක්‍රියාකාරීත්වය වෙනවම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. වේදනාවේ ක්‍රියාකාරීත්වය වෙනවම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ විතරක් නෙවෙයි මේක කොච්චර එහාට යන්න ඕනද කියනවනම් නාම රූප දෙක වෙන් වෙලා දැනෙන ගතිය නැත්තම් වෙන් වෙලා වැටහෙන ගතිය අපිට ආවට පස්සේ වැටහෙනවා. කෙනෙක්ව දකිද්දී දැන් එක විදර්ශනා කරන තැනත් එක්ක මට කිව්වා හාමුදුරනේ මම මනුස්ස ශරීර පිළිබඳ අවධානය යොමු කරගෙන හිටියා. ස්ත්‍රී ශරීර පුරුෂ ශරීර විදිහට එහාට මෙහාට ඇවිදිනවා. මේක ස්ත්‍රී ශරීරයක් කියලා ඒ ශරීරයේ කිසිම දෙයක් දන්නේ නැහැ. මේක පුරුෂ ශරීරයක් කියලා ඒ ශරීරයේ කිසිම දෙයක් දන්නේ නැහැ. අන්න ඒ විදිහට මේ වේදනාවල් කියන ඒවා දැනීම් කියන ඒවා වෙනම මේ ශරීරය කියන ඒවා වෙනම අරූපී කොටස වෙනම කොටසක් රූපී කොටස වෙනම කොටසක් හැම නිමේෂයකම තමන්ගේ කටයුතු වලදී ඔන්න ඔය නාම රූප බෙදලා පේන අඩුම ගානේ අම්මා මතක් වුණොත් සිත් පේලියක් රූප පේලියක් හරි තාත්තා මතක් වුණොත් ඒත් එහෙමයි වෙනදා වගේ නෙවෙයි තමන්ගේ ගෙදර ඉන්න හුරුතක් සතෙක් මතක් වුණත් නාම රූප දෙකක් නාම රූප දෙකක් කියන හඳුනා ගැනීම ඇරෙන්න වෙන එකක් නැති ගානට හිත ගන්න පුළුවන්. මතක් වුණත් එහෙමයි. ඉතින් අන්නොතෙන්ට අරගත්තාම ඒකට කියනවා නුවණක් ඉපදුනා කියලා. හරිද? අන්න ඒ නුවණ පිළිබඳව සිහියක් උපදිනවා. මම මෙච්චර කාලෙ හිතාන හිටියේ මේ එකක් කියලා. නෑ නෑ මේ දෙක දෙකක්. දැන් මේ විදිහට දැන් මෙච්චර කාලෙ හිතාන හිටියේ දතයි කැක්කුමයි දෙක එකක් කියලා. කැක්කුම ගලවලා දාලා කියලා හිතුවේ. නෑ නෑ. දත ගැලෙව්වට කැක්කුම එතන හට ගන්නවා කියලා දත් දන්නේම දන්නේම නෑ. කොච්චර රිදුනත් ඒ රිදෙන දතක්වත් දන්නේ නෑ. මට කැක්කුම් හට ගන්නවා කියලා. ඉතින් ඔන්න විදිහට නාම රූප වෙන් කරගන්න දක්ෂ වෙන්න ඕන. කවදා හරි අපිව අත්දකින්න. ඉතින් ඊට පස්සේ ඒක කොහොමද අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වලට ලක්ෂණ ඒක තුලින් දැකගන්නේ කොහොමද කියලා අපි හෙට දවසේ සාකච්ඡා කරමු. බොහෝ පුණ්‍යනුමෝදනා කරනවා අද දවසේත් මේ පින්වත් අයට තමන්ගේ බාහුව බලය යොදලා හරියම්පර කරගත්ත ධනෙ විවේ පහදම් කරලා ධර්ම දානමය පුණ්‍ය කර්මයක් අනිත් අයගේ යහපත වෙනුවෙන් අපි ධර්ම දානමය පුණ්‍ය කර්මයක් කරනවා අපිත් බණ අහලා ලෝකෙටම බණ අහන්න සලස්සලා දෙනවා කියන පරම්පරිත චේතනාවෙන් තමයි මේ අත්ම මේ ධර්ම දානමය පින්කර්ම සිද්ධ කරගන්නේ. ඉතින් මේ හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති